ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි බොහෝ දිනක් ගන්න පරිදි අපි මේ වෙලාවෙන් කරන තියෙන්නේ ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහායි ඉතින් ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා මම බලාපොරොත්තු වෙනවා ඒ ලිඛිත ප්‍රශ්න මාර්ගයෙන් වැඩපිළිවෙලට බැස ගන්න ඒ අතර වාරෙදි කාට හරි වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ඒක කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා සාදරයෙන් ඉල්ලා සිටිනවා. ඒක වාර්තාගත කිරීමේ පහසු පිණිස මයික් ලැබලා දීලා තියෙනවා ඒකට කතා කිරීම අවශ්‍යයි. වාර්තාගත කිරීමේ පහසුව සඳහා මෙහෙ නැති පිටින් ඉඳලා මේවට පස්සේ අහන අයගේ පහසු පිණිස අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මම විශ්ී සුඛ සුෂ්ඨ විදර්ශනා භාවනා ආරම්භ කර ටික වේලාවකින් හිත ඒකාග්‍රතාවයට පත්වන අතර ඉන්පසු කයත් සිතත් සැහැල්ලු වී හිතවිලි නැති වියයි. ඉන්පසු ටික වේලාවකින් ඉදිකට වනින්න ආක්වනි තත්වයක් ඇති වී අත්පාවල දැඩි වේදනාවක් ඇති විය. මේ தත්ත්වය සතියෙන් බලා සිටීමේ වේදනාව ඇති වී අඩු වී නැවත වැඩි වී අඩු වෙන අර නිරීක්ෂණය කරනවා. ඊට පසු භවනා කළ අවස්ථාවකදී වෙනදාට වඩා ගැඹුරු ඒකාග්‍රතාවයක් ක්‍රමයෙන් ඇති වේ. කයේ සාහිතී දැඩි සැහැල්ලුවක් ඇති වේ. ඉන්පසු ඇතුළතින් ඊට දැඩි වේදනාවක්, දැවිල්ලක් ඇති වී මූණේ පේශි එම්බ්‍රියන ආකාරයක් දැනට විය. ඉන්පසු මේ තත්ත්වේ නැති වී ගොස් හිස ඇතුළතින් දැවිල්ලක් අටගෙන ඒ ප්‍රබල වී ගොස් හිස පිටිපසට විහිදීගේ ඒ වේදනාවද ආරම්භයට වඩා වැඩි විය. ඉන්පසු එකවරම ඈතින් කාපෑති රන්වන් ආලෝකයක් විත් මුහුණ ඉදිරියේ පස කරකවෙන්නට විය. ටික වේලාවකින් තිබී නැති විය. ඉන්පසු හිත පිටිපස දැවිල්ල නැවත හටගෙන දැනෙන්නට විය. පෙරමෙන් ප්‍රබල නොවිය. නැවත කහපාටේදී මුහුණ ඉදිරියෙන් දිස්විය. වේදනාව සහ ආලෝකය එකිනෙක අතර එකිනෙක තරම් කරමින් දැනීම හා පෙනීම සිදුවේ. ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පහදා දෙන්න. ඉතින් අර මුල් ටිකේ නම් හොඳට නිසකව ගමනක් ගිහිල්ලා තියෙනවා. පසු ටිකෙත් විස්තරය හොඳයි. ඉතින් මේ කියන්නේ ස්වභාවයෙන්ම භාවනාව මේ ඒ කියන්නේ කායන පස්සනාව යම් කිසි ලක්ෂණතාවක් ඇති කරගත්තට පස්සේ අවස්ථානුකූලව වේදනාන පස්සන චිත්තාන පස්සන සිදු වෙනවා. ඉතින් මේ එන දේවල් දිහා පූර්ව නිගමනයකින් තොරව බලා හිටීම තමයි යෝගාවචිතයේ ඊවසීමේ ශක්තිය කියන්නේ. එකකින් කියවත් කිසිම නිමිත්තක් නැහැ. මේ වෙන දේවල් එහෙමම යන්න දෙන්න තරම් ඇදහිීමක් ඒ වගේම සංවරයක් ඇතුව දිගට කරන්න මේ ප්‍රශ්න කියන්න හේතුව විශ්වාසය මධිකම ශ්‍රද්ධාවේ මධිකම මම මේ කතා කරන්න හේතුව විශ්වාසය ඇති කරගන්න ශ්‍රද්ධාව ඇති කරගන්න කියන්නේ ඒ නිසා දිගට යන්න යන්න නැති වෙච්ච ශ්‍රද්ධාවත් අඩු වෙලා තියෙන මේ නැති වෙච්ච ඉස්සසිනිය භාවයේ භාවයත් සද්ධාවත් මේකෙන්මයි එන්නේ. මේක කිරීමෙන්මයි ඇති වෙලා යන්නේ. අර්ථ ස්වාමීන් වහන්සේ භාවනාර්ථී වූ වීර්ය නැති වී ගොස් කුසීත බවක් නිදි යාමට හිතන ස්වභාවයක් ඇති වීම සමහර දිනවල මේ වැඩි. දැන් දවස් දෙක තුනක් පමණ සිට හිතේ කිසිම කෙලස් වැඩිවීමේ ස්වභාවයක් නැමත මෙසේ වූයේ ඇයි? මා කරන්නේ ආනාපාන භාවනාව නතර ධාතු ස්වභාවයද අරමුණු වූවා. ඉතින් මේකට මේ සක්ම භාවනා පොඩක් වැඩි කරන්න. එතකොට අර නිදිමත ගතියට යම් කිසි උත්තරයක් ලැබෙනවා. ඒ වගේම මේ මේක ඇයි කියලා අහන්න ඉතින් අපිට සරබලදාරි දෙවි කෙනෙක් හිටියනම් අහන්න තිබ්බා. අපි නෑ. මේ වෙන දේවල් දිහා බලන්න විතරයි අපිට තියෙන්නේ. එහෙම නඩුවක් දාන්න ඕ මොකද යකෝ මට මෙහෙම කරේ කියන්නේ හෙට්ටු කරන්න කිසි කෙනෙක් මේකේ නෑ. මේ වෙච්ච බව දන්නවනම් ඒක හිතලුවක් නෙවෙයි නං මනෝ විකාරයක් නෙවෙයි නම් මේක ඉතින් ගස්කල් වල පහළ වෙන දෙයක් නෙවෙයි කුසීතකම කියන්නේ. මනුස්ස හිතේ පහළ වෙන්නේ වෙනකොට දැක ගන්න එකයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ එන දෙයට මූණ දීමේ ශක්තිය ඇති කරගන්න ඉරියව් වශයෙන් පරියංග භාවනාවට වැඩිය සක්මන් භාවනාව හොඳයි. ඒ වගේම එලි මහණේ ගත කරනකොට පුළුවන් තරම් ඒ නිදිමත ගතිය අඩු වෙනවා. ඒ වගේම සමූහ භාවනාවත් මේකට උත්තරයක් වෙනවා. මොකද සමූහයට ආපුවාම නිදාගින්ද යන්නේක Tamanටම ලැජ්ජාවක් වෙනවා. බොහෝ විට ඒක නිසා සමූහ භාවනාවට වාඩි වෙලා ඉන්න ඕනේ. හුඟක් වෙලාට සක්මන තමයි මේ වගේ වෙලාවට මේ ශිෂ්‍යිත තරණේ වගේ අපහසු අවස්ථා මගහැරීමට උගව උකක් උදව් කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මනීදී උපවාසයේ කියු පරිදි ඇසි වෙන ඇස වෙනතකට රූපයකට යෑමෙන් චක්ෂු විඥානය ඇති වෙන. එසේ නැත්නම් කාය විඥානය පමණයි. නමුත් අප නමුත් ඇස අප පහළට මුකරන යෑමේදී වැඩි දැකීම නිසා සක්මන අතරතුර බොහෝ වෙන කොහෙවත් නොබැලුවද චක්කු විඥානය ඇති වෙනව නේද? ඔය ඒකකට අර පයේ දැනීම නැතුව රූප බලනවා නම් ඒත් ඇහි තමයි හිත පහළ වෙලා තියෙන්නේ. එනම් ඊටා හොඳින් වටපිට නොබලන සක්මනේ සක්මනේ පයම ආරමුණු කරන යන යෝගිකුවත් ඇස් යොමුව පවතින නිසා ඉදිරියට වැළි ලෙස නිතරම කාය විඥානය චක්කු විඥානේ මාරු වීමාරට කොතරම් දුරට සක්මන් කරන අයගේවත් වෙනවා නේද කාය විඥානේ පමණක් වන්නේ නෑ නේද දැන් ඒක ඉතින් පරීක්ෂා කරන්න කියන එකක් තමයි කියන්නේ සමහර වෙලාවට රූප දැකීමක් මතකම නෑ පයේ විස්තර දැක් ගන්න පුළුවන් සමහරට පයේ විස්තර මතකම නෑ තමන් පිටිපස්සෙන් මේ වැලි මේ කපටයක් ඇදලා යනවා වගේ වැලිම පේන වෙලාවකුත් තියෙනවා. ඉතින් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ අරමුණ ස්පර්ශය පාඨවි ස්පර්ශය නම් ඒක පතුලේ කාය විඥානය ආරා සිද්ධ වෙන්නේ. අරමුණ වෙලා තියෙන රූප දැකීම නම් ඒක ඇහි කාය විඥානය සිද්ධ වෙච්ච අපිට පොඩි ඉඩක් හම්බ වෙනවා. මේ දෙක අතර කොච්චර ශීඝ්‍රව මේ එකිනෙක මාරු වෙනවාද කියන්නේ ඉතින් ඒක හරියට අර අන්ධකාරයේ ගිනි පෙනෙල්ලක් කරකවනට වගේ චක්‍රයක් විදියට පේනවා. චක්‍රයක් විදියට පෙන්වුවට කවදාකවත් වෙන චක්‍රයක් නැහැ. එක ගින්දර තමයි කැරකෙන නිසා වේගය වැඩි වෙනකොට මේක මායාකාරී විදියට දෙකම වෙනවා වගේ පේනවා. හොඳට කාලේ ඉතාම කුඩාවට කඩලා thin slicing of time කියනවා. කඩන කඩන යනකොට පේනවා හිත කොච්චර මේ සූක්ෂමද කියලා ස්පන්දනය වෙනසුලුද කියලා. ඒ ස්පන්දනය කොච්චර වේගෙ වෙනවද කියනවනම් ඒ දේ පේන්නේ වලාකුලක් වගේ. හැමතැනම හිත තියෙනවා වගේ පේනවා. ඒ තරම් ඒක වැඩ කරන නිසා. ඉතින් ඒ නිසා මේ වගේ පුංචි දෙකක් දාලා බලනකොට මේ බලනවයි, අය වදිනවයි කියන එක කිනකොට අල්ලා ගන්න පුළුවන් මේ ඒක කොච්චර මේ වේගෙන් වැඩ කරන එකක්ද කියලා. ඒ වගේම මේ සඳහා දකින්න නම් ඒ වේගයේ දකින්න නම් රූපේ රස විඳින්න වෙලාවක් නැහැ. පය තියෙන එක විඳින්න වෙලාවක් නැහැ. වින්දොත් පය දක තියෙන එක පිළිබඳ විඳීමක් එනවනම් හිත අනිවාර්යයෙන්ම පයේ කාය විඥානෙ මෙහෙట్లా රූප බලන්න යන්න බෑ යාට. රූප බැලීම වින්දනයක් කරනවා නම් ඒක নিমগ্ন වුණොත් කය දකින්න බෑ. මේ දෙකම දකින වෙලාවේදී අවබෝධයෙන් ඉන්නකොට අරමුණේ අන්තර්ගතය අරමුණු රසය පෙන්වන්නේ නැහැ. වේකෙ පෙන්වන්නේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා එකක් දිගේ බොහෝ වෙලා හිටියොත් තමයි අරමුණකට බහලා අරමුණ රස විඳින්න පුළුවන් වෙන්නේ. ශීඝ්‍රයෙන් මෙහෙම මාරු වෙනකොට ඒ යාන්ත්‍රණය බැලීමේ අවධානය යොක්තව බැලුවොත් මේ අරමුණු රස දැක ගන්න බැරි වෙනවා. එතකොට අරමුණු වලින් පොඩ්ඩක් දුරස්ත වුණා වගේ තමයි තේරෙන්න පටන් ගන්න. කරුණී ස්වාමීන් වහන්සේ හුස්ම නොදැනී ගොස් පවතින අවස්ථා තුළ සංඥා වේදනා විඥාන සියල්ල ගෙවි ගිය රූප ධර්මයාගේ ගෙවි යම ලෙස ඊයේ දේශනයේදී කියුණා. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී හිතවිලි වලින් හිතවිලි හිතවිලි පවතිනවා නම් එම නොදැනී කියන ස්වභාවය තුළ එවැනි தත්වයක් தත්ත්වයේ ඉහත தත්ත්වෙමද නෑ ඉහතයි හිතවිලි තියනවා කියලා කියනවා නම් ඉතින් වේදනා තියෙනවා සංඥා තියෙනවනේ. එතනම කයෙන් හිත දුරස්ත වෙන්න පුළුවන් හිතවිලි දැනෙනවා නම් ඒ කියන්නේ හිතේ වෙහසක් තියෙනවා. ඉච්චර කරලා තියෙත්මයි ළඟ හිතවිලි දැනෙනවා කියලා පශ්චාත්තාවයක් අනිවාර්යයෙන්ම සංඥා වේදනා වැඩ කරනවා. නමුත් හිතවිලි තිබුණත් ඒ ගණන් ගන්න නැතුව තියෙනවා. හිතවිලි දැනගන්න කෙනෙක් නැහැ. හිතවිලි නිකන් අහසේ බලාකුළු පාවෙනවාගේ පාවෙනවාත් අපි ඒකට මේ හිත කරදර ගන්න නැත්නම් හිතවිලි තිබුණත් ඒ පිළිබඳ සංඥාවෙන් සංඥාවක් ගැනීමක් ඉච්චර වෙන්නේ නැහැ. ඒවා විඳීමක් වෙන්නේ නැහැ. විඥානයේ වෙන්කර දැකීමක් වෙන්නේ නැහැ. එතකොට අපි හුඟක් ලාට ඒකෙන් ඈත් වෙලා කෙලස් නොඋපදින තැනකට යන්න පුළුවන්. හිතවිලිම නෙවෙයි කෙලස් කියලා කියන්නේ මේ හිතවිලි වලට හිත කරගාටු ගන්න එක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා හිතවිලි තිබුණට ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් සෑහෙන දුරට වේදනාව පිළිබඳ සංඥාව පිළිබඳව ලොකු මේ ස්පාසුවක් ලබා ගන්න. ඉතින් අපි ගොඩක් වෙලාට කරන්නේ දේනේන දේවල් සියරම ඔළුවේ දාගෙන ඒවට කනගාටු වෙවි මේ පශ්චාත්තාප වීම තමයි. ඕකටයි කෙලස් කියලා කියන්නේ. කවුරුන් ස්වාමීන් වහන්සේ නිවන් දැකීමන සෝවාන් වීම සඳහා කෙනෙකු සම්පූර්ණයෙන්ම ශරීරය අතහැර භාවනා කළ යුතුමද එනම් රෝගීවත් හෝ වෙන මොනම අවස්ථාවකදී වුණත් දෘෂ්ටි එක බැරිද කියලායි මට අහන්න වෙන්නේ. සම්පූර්ණයෙන් අමතක කරන්න බැරි ගතිය වගේ පේන තියෙන ප්‍රේමයෙන් ඉතින් ශරීරේම තමයි. ඉගෙනාවල කවල පොළ උලන් අදින්න නැතු වෙන්න, තලෙන්න නැතු වෙන්න මේක තියාගෙන ගෙදර පිටර මල් වගේ හොල්ලන්න නැතුව ගෙදර ගෙනියන්න ඕනකමයි මට පේන්නේ තියෙන්නේ. ෂෝවන් වීම ගැන සඳහන් කරනවා නම් දීලා දාන්න වෙනවා. බිල්ලක් දෙන්නේ නැතුව යකයලවන්න බෑ. මේකට නර බිල්ලක්මයි ඕනේ සව් බිල්ලක් දීලා රූපෙට රූපෙ දීලා කරන්න බෑ මේ දෙල්ලම කෙලින්ම නර බිල්ලම ඉල්ලනවා තෝ තෝ තෝ තෝ කන කන කන කන කාපන් කියලා දෙකයි තියෙන්නේ ඒක නිසා මේ බය වෙන්නත් ඒ කියලා ඔව් කියලා මම කියන්නේ ඔව් සපා කිනේදී ආ ආ සංඥා well, maybe what I can do by masturbation, to go by little, if the masturbation are really at the area of those young people. මාකාර වෙලී විසිර එක පිටි පිටි යනවා කියන බලන්න ඒක අරමුණ ඇතින්ද ඒක නැත්නම් කය ඇතුලේ තියෙනවා නම් අපි එච්චරම වික්ෂිප්ත මනසක් හෝ හිත විසිරියමක් නැහැ. කය ඇතුලේමයි තියෙන්නේ. ඉතින් මේකෙදි එකයි වග බලා ගන්නකොට මේක මනෝ විකාරයක්ද? එහෙම නැත්නම් ප්‍රകൃතියද කියලා. ඒ නිසා නිතරම ඒක වෙනකොට මම මේ සීද්ධ වෙන දෙයක් දිහා බලනවද නැත්නම් ඉව එකක් දිහේ හීනමවනවද කියලා. දැනෙනවනම් අපිට නැවත නැවතත් මේ වෙරිෆයි කරන්න පුළුවන්. කායත් එක්ක සම්බන්ධ කරලා බලන්න පුළුවන් මේක හීනෙකවත් මනෝ විකාරයක්වත් නෙවෙයි වෙනදී. එහෙනම් කිසිම පිටයමක් නැහැ. එහෙනම් Tamanට ඕන වෙලාවක මේ දැනෙන්නේ අසවල් අසවල් මස් පිටු මේ බය පතුලි මස් පිටු වලට වැඩිය කලවේ මස් පිටු නැත්තම් කොන්දේ වගේ දේවල් පේනවා. ඉතින් මේ කිසිසේත්ම தත්ත්වේ පද පාණයෙන් තොර වෙලා නැහැ. தත්ත්වේ තියෙන පාණයක් හරද වෙරිෆයි කරන්න ඕන. තමන්ට ඒක පරීක්ෂාවේ උරගාලා බලන්න පුළුවන් නම් එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒ හේතුව අර අරමුණට හොඳට හිත සමපියලා බලනකොට වෙන දේවල් අමතක වෙන තරමට මේකට සමීප වෙනවා. වෙනක සමීප වෙන්න වෙන්න වෙන්න වේග වෙනවා. ආසන්න වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න පුදුමාකාර වේගයකට එන්න පටන් අර ගන්නවා. හරියට වැඩ කරන ජෙනරේටර් එක දිහා බලලා ඒකෙන් කරන්ට් එක එනවා. එතකොට ජෙනරේටර් එක හල් එක ගැලෙව්වට පස්සේ ඒක ඇතුලේ බොහෝම වේගෙන් වැඩ කරන කෑලි තියෙනවා. ඒකත් තව ඇතුලට ලං වෙලා බලනකොට කෑම් එකක් වැඩ කරන ඇටි, කොබ් විල්ලක් වැඩ කරන මොනවාක් පේන්නේ. ඒක නිකන් වලහුලක් වගේ පේන්නේ. ඒ තරම් වේගෙන් මේක වැඩ කරනවා. අන්න වගේ පොත්ත ගලවලා ඇතුළ බලනවා වගේ සමීප වීමක් තමයි විපස්සනාදී සිද්ධ වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෑම මාර්ග අවබෝධයකින් පසු පවතිනා වූ චිත්ත ස්වභාවය රහත් හිතකට සමානව පෙනෙන්නේද? මෙතන මේක බණ අහනකොට පටලවාගත්ත පොණකින් ඇවිල්ලා තියෙන්නේ. අර එදා අපි උපේක්ෂා ගැන කතා කරනකොට මාර්ග චිත්තක්ෂණයට කලින් ඉන සංඛාරෝපේක්ඛාව බොහෝ වෙලාවට රහත් චිත්තකට සමානයි කියලා කියුණා. ඒක මේක දැකලා ඇහිලා තියෙන්නේ මාර්ග අවබෝධයකට පසුව පවතිනව චිත්ත ස්වභාවය කියලා. ඉතින් ඒක පිළිබඳව ප්‍රශ්නය නිසා බණහනකොට පොඩ්ඩක් හම් දෙකෙන්න පොඩ්ඩක් අහන්න. වේදනාවක් ඇත. විඳින්නෙක් නැත. යන ප්‍රකාශයට අනුව එම தත්ත්වය ආબોධ කරගත් අයෙක් වේදනාවේ ස්වභාවය හඳුනා ගන්නවා සමග ඊළඟ හිතින් මෙනෙහි කරගත හැකි නිසා විචින්නා නැතිවීමද නොයසෙනම් ඒ පිටිපද தত্ত্বය පැහැදිලි කර දෙන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහම දත් ගල වෙලාවේ මතක් කරගන්න. හොඳටම දන්නා වේදනාවක් තියෙනවා කවුද විදින්නේ? ඉන්ජෙක්ෂන් ගහපුවා හිරි වැටිච්චහම හොඳට තේනවා මේ පැත්ත අත ගෑවට දැනෙන්නේ නැහැ. ඉතින් ඒක වේදනාව තියෙනවා. ඉතින් තමයි හොඳටම දන්නවනේ මේක මොකද ඉන්ජෙක්ෂන් එකේ අමාරු වෙච්ච ගමන් වේදනාව එනවා. ඔව් ඒ වෙලාවේ විදිහට ගෙනෙන්නේ නැහැ. ඒ වගේ සාමාන්‍යයෙන් ඒක භාවනාවක්ම නෙවෙයි අපේ ස්නායු වල විශාල මායාවක් තියෙන. ඒකට අර මේ ඊ විශ්ව කරන්න ගිහිල්ලා ඒ මේ කවුද බර්ටන් රසල් බර්ටන් රසල් මේ හුඟක් බටහිර ලෝකේ හිටපු ඉංගලන්තේ හිටපු හොඳ චින්තකයෙක් බටහිර මේ සයිකොලොජි ගැන කතා කරා, ඉතිහාස ගැන කතා කරා. තියා දවසක් ගිහිල්ලා මේ ඩෙන්ටිස් කෙනෙක් ගාව කට අරගෙන ගිහලු දරුවා මේ දත් එකක් කොමයි කියලා. ඉතින් ඩෙන්ටිස් ඉතින් හරි ගරු කරන මෙයා රාජකීය පවුල එකනේ ෂෙයාර් කොතනද කැක්කුම තියෙන කියලා. කැක්කුම තියෙන ඔළුවේ තමයි ඒකට දත ගලවපන් කියලා. ඊමණස දන්නවා කැක්කුම තියෙන්නේ කවදාත් කයේ නෙවෙයි ඒක තියෙන්නේ ඔළුවේම තමයි. ඒ අපි කොතනද සම්බන්ධ කරලා සම්බන්ධ කරන්නේ හිතේ හිත සම්බන්ධ කරලා කියනවා මිසක් ආ එතර නෙමෙයි එකක් කොහොමද? තියෙන දැන දැනෙන්නේ නැහැ. මොලෙන් තමයි මේ සංඥාව පිටත් කරන්නේ. ඉතින් ඒ නිසා යා හොඳටම දන්නවා කැක්කම තියෙන්නේ මොලේම. ඒක මානසිකමයි. නමුත් ඒක අපි අර කයට තියෙන ආදරය නිසා කයට සම්බන්ධ කරලා ගත්තට පස්සේ සම්බන්ධීකරණය කරන්නේ මොලේ. ඒ නිසා ඕන වෙලාවක මායා කරන්න පුළුවන්. මේ ඒක වෛද්‍ය ශාස්ත්‍රය කියලා දෙන එක තමයි මේ අතටයි හෘදේ වස්තුවටයි යන එකම ස්නායු. ඒ නිසා ඕන වෙලාවක heart attack එකක් ආවම අතට දෙන්නේ. ශකින අතරේ දෙනවනම් පරිසං වෙන්න මේ heart attack එකක් වෙන්න පුළුවන්. මොකද දෙකටම යන්නේ එකම ස්නායුව. මේ ස්නායුව ගොඩක් වෙලාට සංඥා යන්නේ අතගෙන විතරයි. heart attack එකේ සංඥා එන්නේ මැරෙන්න කිට්ටුනොට විතරයි. heart attack එකේදී විතරයි. ඒ නිසා මොලෙන් හෘදේවත් සංඥාවක් ගියත් හිත කියවන්නේ අතෙන් ආව එකක් වගේ. ඒ නිසා හෘදේ heart attack තියෙන කට්ටියට කියනවා අතරෙදින ගත්තොත් අතදිගේ දිනු සංඥාවක් ආවොත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. මොලේ වයර් මාරු වෙලා තියෙනවා. සර්කිට් එක වයර් මහරිලා තියෙන්නේ. ඒක දොස්තරලා දන්නවා ඒ තරම් බොරුවක් මේ ජීවිතේ වේදනාව කියලා කියන්නේ. ඒ තරම්ම බොරුවක් තමයි වේදනාවේ සුඛය කියලා කියන්නේ. ඒකේ හිතින්ම වාගත්ත විකාරයක්. ඉතින් මේ තප හොයන්න මේ නටන. නටල බලන්න බින්දපු එකක් ඉන්නවද කියලා ඉතුරු කරගත්ත මේ මණ්ඩෙ මිදිලා මෙච්චර සබ ප්‍රමාණයක් ඉතුරුලා තියෙන කියලා එකෙක්වත් නැහැ මැරෙනකොට නිකන් මේ ඇහිදල් කූඩයක් පුරවන්න හද මිනිහෙක් වගේ තමයි මැරෙන්නේ. ඉන්නකම් මේ අනුන්ට පෙන්නන්න තියෙන සැපක් විතරයි මේකේ තියෙන්නේ. දුකත් ඒ වගේ. නිසා ඒක පොඩ පොඩ එනින කොට විඳගෙන විඳගෙන ගියා නම් තේරෙන පටන් අර ගන්නවා. මේක දිනුවේ හිතේ ඒ වෙලාවට පෙන්ලා දෙන මේ ගාමී ආරඤ්‍ය සුඛ දුක්ඛ පුට්ඨෝ නීවාත්තනානෝච පරන්දහේය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයුම් පස්සා ගමී හෝ වේවා නගරී හෝ වේවා සැපේ දුක ඇවිල්ලා තමයි ස්පර්ශ කරන වෙලාවේදී ඒක මේ මම කියා ගන්නත් එපා. ඒක කවුරු කරපු එකක් කියන්නත් එපා. ඒක හේතුඵල ධර්මයක් අනුව යන්නේ. මේ කය පිළිබඳ ආසාව නැති උපදී ප්‍රහීන කරපු එක්කනට කොහෙද ස්පර්ශය ස්පර්ශ කරන්නේ කියලා. මේ කය මේ මැස්තික් වහන්න බැරුව කුරුලාවක් එන්න බැරුව කෙස් ගහ පැහෙන්න බැරුව තියාගෙන ඉන්න කෙනාට නම් ඉතින් අන්න පොඩ්ඩක් වෙච්ච ගමන් මහා ලොකු දෙයක් තමයි. මේක කොහොමටත් දි රාගයේ දරකඩක්සේ අන්තිමට විසිකරන්න වෙනවා කියලා දන්නවනම් මැරෙන්න ඉස්සෙල්ලා ඔක මිනිහ ලස්සන තිබුණත් එකයි නැතත් එකයි. කොටන් මැරුණාට පස්සේ මිනිහ ලස්සන නැතුන තල්ලුක තමන්ගේ නැදයිනේ ප්‍රසදින් තමන්ට ප්‍රශ්න නැහැ. මැරණ එකයි තියෙන්නේ. මේකේම නෑ මැරුණට කමන්නේ නෑ හැබැයි මිනිහ ලස්සන තියෙන. ඔබ නැදයින්ට ලැජ්ජයි. යාදී වේදනාවේ යෝගී සංඥානෝගේ කියන එක ඒක ඒ විදිහට විකත් විවර්තන එහෙම නැත්නම් ආයතනයක් ප්‍රඥාවේ දෙහිවත් වෙනතුරු පිළිවෙතක් ඇත්තටම රියැක්ෂන් එක තමයි કૃතිම. අපි පොඩි කාලේ ඉඳලම අපිට තිබුණේ ඉගෙන ගත්තා නම් මේ කියන්නේ පුංචි ළමයින්ද තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ අම්මලා තාත්තලා අහලා පාලා කට්ටිය තමයි මේ මේක සුඛ වේදනා මේක දුක්ඛ වේදනාවක් ආදි වශයෙන් හඳුන්වා දීම කරන්නේ අවුරුදු 6න් පස්සේ. ඊට පස්සේ ඒ ගහපු පදේ හැටියට උනටනවා. බුදුරජාණන් කියනවා ඕකත් අභියෝග කරලා බලන්න ওই වේදනාවකට ඔබ සපක් වෙන්න පුළුවන්. ওই සප දුකක් වෙන්න පුළුවන්. මේ තමයි බලන හැටියට තමයි තියෙන්නේ. අන්න ඒකේ ස්නායු පද්ධතියේ තියෙන මේ ප්ලාස්ටිසිටි එක ස්නායු පද්ධතිය වෙනස් කරන්න පුළුවන් ගතිය බටහිරේ කොහොමදක් පිළිගත්තේ නැහැ. බටහිර කිව්වා නෑ මේක hard wire circuit එකක් කියලා. මේ ළඟදී 1996 තිබ්බ කොන්ෆරන්ස් එකේදී පැහැදිලිවම පෙන්නලා දුන්නා change your mind and train your brain. Uh, train your mind and change your brain. තමන් බණ භවනාවක් කරන මේ මනස ඕනේ පැත්තකට හරවන්න. තමගේ රුචි දේ අරුචි විදියට ගන්න පුළුවන්. මෙතෙක් ඇත්තයි කියලා හිතුව දේ බොරු වෙන්න පුළුවන්. බොරු වෙච්ච දේ ඇත්ත වෙන්න පුළුවන්. ඕනෙම පැත්තකට මාරු කරන්න පුළුවන්. ඒක භාවනාවෙන් කරන්න. භවනා නොකරන එක නතර ගත්ත ඒ ඒ මේ අගයන් ආඩම්බරයන් දිගේම ගිහිල්ලා මැරලා. ඉතින් මනසට වෙන්නේ ඒ තමන් දාගත්ත කන්නාඩි දෙක නිල් පාට නම් නිල් පාට ලෝකයක් තමයි පේන්නේ. නෝ කන්නඩ දෙක ගලවන්න පුළුවන් කියලා බුදුනස කල්ලාතුව කිව්වා දැන් මේ නියුරෝප්ලාස්ටිසිටි කියලා අලුතෙන් වචනයක් කොයින් කරලා තිනවා. මේ ස්නායු පද්ධතිය ඕන විදිහට හරවන්න ඕන විදිහකට මේක මෙතෙක් වැඩගත්ත නැති පැති ගොඩක් අරගෙන පෙන්වන්න පුළුවන්. මේ ලෝකේ අපි හිතන තරම් අපි යන පාතේ පෙතේ විතරක් නෙවෙයි ඕන තරම් මේ විස්තර කිරීමේ ක්‍රම තියෙනවා. මේක අර්ථකථන දීමේ ක්‍රම තියෙනවා. සරුවච්චන් වහන්සේට අනත් අනන්තයි. සරුවච්චයි. මොකද අපිට දෙගුණ දෙගුණ කරන්න. දෙගුණ දෙගුණ කරවා කොච්චර පාටුද කියලා තේරෙනවා. අසවල් ආහාරය, අසවල් ඍතුගුණේ, අසවල් දේ කියන මැරෙන්න හදන මැරිලා. කවදාකවත් අපි ඊගාට වෙන දෙයට හැඩගැහෙන්න හදන වෙනුවට මැරෙන්න හදනවර තිබුණු දේම දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හරියනමයි කියලා කියන්නේ අපි අර කුණ්‍යකට තිබු තියලා ගහන ලියකට තියලා ගහපු කුණ්‍ය වගේ අර අපේ රුචි අරුචිකම් වලම හිර වෙනවා. ඒක මේක වෙනස් කරන්න පුළුවන් ගතිය තමයි යෝගාවචර තම කියලා කියන්නේ. ඒක නිසා එන පදේ හැටියට නටන ගතිය. අපිට ඕන විදිහට මේ පදේ ගහපන් කියලා නටන්න බෑ. දන්නේ කෙනාටම නම් මේ පදේට ගහන්න කියන්නේ. අපිට කියමු ගහන පදයක් ගහපන්. මම නටන. ඒත් යෝගාවචරය කියලා කියන්නේ ඕනම කරා පැමිණෙන ඕන දෙයකට හැඩ ගැහෙන්න හදනවා මිසක් Tamanට ඕන විදිහට පරිසරය හද ගන්න හදන කෙනෙක් මේ විද්‍යාවට වැරදුනේ විද්‍යාව Tamanට ඕන විදිහට පරිසරය හදන්න කියනවා. ඊළඟට පරිසර දූෂණය වුණාට පස්සේ ඔක්කොම ඉවරයි. වැද්දා ඒ වැඩේ කරේ නෑ. වැද්දා කරුවේ ආහාර තියෙනවනම් එතන හිටිය නැති තැන මාරු. මිනිහෙක් මරන ගල්ලෙකට මිනිහා දැම වැහුව ඌ ගියා යන්නේ. ඌගෙන් කවදාකවත් පරිසරයට හානියක් නෑ. ඒ නිසා වැද්දෝ හිටපදනක කිසිම තැනක සලකුණු නෑ. ඉගෙන ගත කරලා ගිහිල්ලා නෑ. ශිෂ්ට මනස හිටපු දැනක ගලේ හරි කැත කළා කියලා තියෙනවා. ඒ ගලේ ලකුණු තියෙනවා. ගල් ගල් ගල් සෙල්ලිපි කියන්නේ ගලේ කැත කළා කියලා. වැද්දගේ ලකුණ උට කාට කියන්නේ? මොනවා කියන්නේ? ගෞරවනීය ස්වාමීන් වහන්සේ වේදනාවක් වෙන විට ඒ ඒ හරහා වේදනාවන පස්සනා සිදු කිරීම උත්සාහ කරනවා. මේ විට ඊතා ඉක්මනින් හිත සමාධි වී වේදනාව නද නියනවා. වේදනාව දැස බලා ඉන්න විට මෙවන් විටක වේදනාවන් පස්සනා කරන්නේ කෙසේද? මේ පළවෙනි වාක්‍යයේ කියනවා වේදනාවන් වෙනකොට වේදනාවන් පස්සා සිත කිරීම උත්සාහ ගන්නවා. ඊට පස්සේ මම අහනවා කොහොමද වේදනාවන් පස්සා කරන්නේ කියලා. කියන්නේ පළවෙනි එක වෙනස් කරලා දුන්නා නම් ඔන්න මට කිය හැකි දැන් මේ මේ මේ හොන්තරම බඩ පෙරනකම් ඉස්මෘතායනකම්පත් කාලේ වල බත් මොනවද කියලා අහනවා මගේ. මේ කාලා කාලා ඉන්නේ. බත් කියන්නේ මොනවද කියලා අහනවා. ඉතින් මේ ප්‍රශ්න ලියනකොට පොඩ්ඩයි පොඩ්ඩක් ඉස්සර පස්සට ගලපන්න ඕනේ දරුවචාන්සේ කියනවා ඔබ ඉස්සලා කියපු දේ පස්සට ගලපෙන්නේ පස්සේ කියපු දේ ඉස්සරට ගලපෙන්නේ නිසා ප්‍රශ්න නැවත වර්ණ ගන්නයි කියලා මම හිතන සෑහෙන තැනක අහගෙන ඉන්න ප්‍රශ්න කියන එක හිතනවා ඔබ ඉස්සලා කියපු එකට ගලපෙන්නේ මේ කිපිට එකට ගලපෙලා කරුණා කරලා ප්‍රශ්නේ වර්ණ ගන්නයි කියලා මේකෙත් කියලා තියෙන එකමයි ඊළඟ ප්‍රශ්න කරනවා ඊට පස්සේ අහනවා කොහොමද කරන්නේ ගරු ස්වාමීන් වහන්සේ වේදනාව පසරට නොගෙහින් කායන ප්‍රශ්නා පමණක් සිදු කර නිවන් දැකිය හැකිද? මේකත් අහන්න වටින ප්‍රශ්නයක්. එනමුත් වේදනා පසට නොකියින් නෙවෙයි හිත පෙන්නේ. මොකද මේ කායන පසනා වේදනා පසනා චිත්තාන පසනා ධම්මාන පසනා කියන පහ එකටමයි තියෙන්නේ. ඕක වෙන් කරන්න පුළුවන් හිතින් පමණයි ඕවා නැතුව මේ චීස් කැලි කපනවා වගේ ඒකට එකට වෙන් කරලා ඉගෙන ගන්න බෑ. කායන පසනා යනකොට අනිත් ඔක්කොම තියෙනවා. නමුත් කායන පසනා කියන මුලත පමණක් නැකීමේ සෝවන් දත්ත යනවා. ඒක නිසා සම්පූර්ණ මූලධර්ම දැනුම ඕනේ නැහැ. තමන් කරන එක පිළිබඳව ඒ දැනීම තියෙනවා නම් සෑහෙන දුරකට යන්න පුළුවන්. නමුත් පූර්ණ අවබෝධය ලබනද අරහත්වයට යනකොට හතරම අවශ්‍ය බව සර්වඥාන්සේ දේශනා කරනවා. එක එක සතිපට්ඨානයේකි විදරණ හෝ කායනපසන එකකින් ආර්ය භූමියට සපත් වෙනවා. ඊට පස්සේ ඉඩ ගොඩක් ලැබෙනවා. ඊට පස්සේ සමණ්ඩ ලැබෙන ඉඩ උදර කල්පනාවෙන් පාවිච්චි කරොත් ඊතුරු අනුපස්සනාවනොත් ලේසිත් වෙනවා කරගෙන යන්න පුළුවන්. නමුත් මේ පටවියාපෝ තේජෝ කියලා අපි මේ විචිතුරු වශයෙන් විස්තර වශයෙන් කරාට ව වෙන් වෙන් හිට ගන්න දේවල් නෙවෙයි. ඒ වගේම කායන පස්සන වේදනන පස්සන කියලා මේවා මේ ලස්සනට දවසට එක ගන්න යන සාකච්ඡා කරලා නම් ස්වභාව ධර්මයේ එහෙම බික් බික් ගලවන්න පුළුවන් කමක් නැත්තම් චීස් කැලි කපන වගේ කපන්න පුළුවන් කමක් නැහැ මේවා කියන එක තමයි. ඒක මේ මේ විස්තර කිරීමේ මේ අධ්‍යාපන ක්‍රමයේ අර්ථ විස්තර කිරීමට පාවිච්චි කරන මිස ස්වභාවයේම මේ වෙන් කරලා වෙන් කරලා පවත් ගන්න අමාරුයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම සංසුන්වී දන්නවා කියා මෙනෙහි කිරීම, දනිමි කියා මෙනෙහි කිරීම වැරදිද? මේක ඇත්තටම මේ පිම්බි මැකිනක සංසුගෙනවා කියන විස්තර තියෙනවා නම් මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා කියනවා නම් පසුකොට සුරුත්තර දෙන්න පුළුවන් සංසුන් වුණා කියන එක විවිධ පැත්තකින් වෙන්න පුළුවන් සංසුන් භාවය කියලා දැකතක දැන දැන සිටින දෙයක්ද එහෙම නැතුව මේට හේතුවක්ද දන්නේ නිසා ඒ පිළිබඳ විස්තර ටිකක් අවශ්‍යයි මේ පිටිපස්සේ ක්‍රමයේ නිවැරදිද කියලා නම් හුඟක් කරන්නේ නිවැරදි තමයි නමුත් ඒකට මේට වැඩි තොරතුරු ටිකක් අවශ්‍යයි. සක්මන් භාවනාදී හැරෙන තැනදී නතර වුවොත් වත පිට යන අවස්ථාව වැඩි බව මට වැටහි ගියා. විතර නතර නොවි හැරෙන බව මෙනෙහි කොට හැරීම වඩා හොඳ බව මගේ හිතීමයි. මේක ආධුනිකයට හොඳ වෙන්න පුළුවන්. එහෙම කරලා හිතට විශ්වාසය ඇති කරගෙන නතර වුණත් නතර වෙන බව මෙනෙහි කරනවනම් ඊට හැරෙනකොට හැරෙන බව මෙනෙහි කරා වගේ ඒ මෙනෙහි කිරීම තුළින් නතර වුණත් එන්න පුළුවන් කෙලස් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් ගතියක් තියෙන නිසා මේ අල්ලගත්ත කමෙට ඉස්සරහට ගිහිල්ලා හිත කර්මන්නේ වෙනකොට හිත දැඩි වෙනකොට අනිත්‍යවත් කරගෙන යන්න පුළුවන් වාසනාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු ගාමිණී ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල නොදැනෙන තරමට සියුම් වීමෙන් පසු නිසල බවක් ඇති විට ඇතිවීම සමාධියද යන්න තේරුම් කර දෙනෙමින් ඉල්ලමි. ඉතින් මේක ඔව් කියන්න පුළුවන් තවගේ ප්‍රශ්නයක්. නමුත් මේ රිට්ටි ටිකේදී මම සමාධිය ගැන එච්චරම වැඩියට එලවන්න යන්නේ. අර හුස්ම රටල නොදෙනී ගියත් සියුම් වුණාත් සතිය පැනලා නැද්ද කියලා Tamanට කියන්න පුළුවන්. සතිය හුස්ම තැල්ල නැහැ කියලා කලකොල වෙන්නේ නැතුව හුස්ම තැල්ල නැතුණා නොසරණ ගතියකට තියෙනවනම් සතිය වඩා හොඳ තහවුරක් ලබනවා. මේක ආසන්නම කාරණාව සමාධිය ඇති වෙන්න. ඒක නිසා පුළුවන් තරම් අඛණ්ඩ සතියක් අරමුණ නිමිත්ත සලකුණ තියේදී නැතුවත් අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් නම් සමාධිය තියෙනවා. ඒ සතිය සමාධියේ තාරාතිරම්භයක් තියෙනවා. නමුත් මේක සාමාන්‍ය බොහෝ විට සත්‍ය සමාධිය පවතින බවට ලකුණු තමයි. ගරු ස්වාමීන් වහන්සේ යම් පුද්ගලිකව ගැඹුරු සමාධිමය තත්වයක සිටියේදී අතිශයම පුද්ගලයාට එයින් නැගී සිටීමට සිදු වොත් එයින් පුද්ගලයාගේ සමාධියට භාවනාවට හෝ ශරීර සෞඛ්‍යයට එයින් හානියක් සිදු වේද මේක සාමාන්‍යයෙන් මේකේදී නම් නිඳා සමාන කරන්න පුළුවන් හොඳ ගැඹුරින් ඉඳ ඉන්න කෙනෙක් එක පාරට අවදි කරපුවාම එන කලබගෑනියක් තියෙනවනේ. ඒක තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ඒකෙන් මේ ශරීර සෞඛ්‍යයට හානි වීමක් නොවෙනවත් නෙමෙයි. මොකද නිින්ද හිටියනම් හොඳයි. නිින්ද නැගිටින එක ශරීර සෞඛ්‍යයට හොඳ නෑ. නැත්නම් අවදි කරන එක හොඳ නෑ. නමුත් අවදි කරන කෙනත් අවදි කරන්න මාකට හේතුවක් ඇතුව මේ වගේ සමාධියක ඉන්නකොටත් සියුම්ම බලනවා නම් සමාධිය ඉන්න එක තමයි හොඳ. නැගිටින්න වෙන එක මේ අවසනවන්ත තත්වයක්. නමුත් ඉෂ්ඨිත හානියක් හෝ yaadena හානියක් එහෙම වෙන්නේ නැහැ. විශේෂ නැගී සිටීමට අවශ්‍ය නම් ඒ ක්‍රමානුකූලව නැගී සිටින අයරු පැහැදිලි කර දෙන්න අවශ්‍යතාවයක් ඇති කරගන්න නැතුව ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒකයි තාමක අපේ සමාජයක ඉන්න වෙලාවේදී නැගිටීමට ඇතුලෙන් අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒ වගේම අවශ්‍යතාවයක් තියෙනවා සමාජයට යන්නේ නැහැ. පිට කෙනෙක් ඇවිල්ලා කරදර කෙරුවොත් මිස මේ හිතයි, කයයි, ශරීරයයි බාහිරය අතර බුදුමාකාර භාෂාවක් තියෙනවා. එයා සමාධිගත වෙන්නේ නැහැ පරිසරයේ සූදානම් නැත්තම්. පරිසරයේ සූදානම් වෙනකන් හිතට තේරෙනවා වැඩේ තාම හරි ගිහිල්ලා නැහැ කියලා. හිත සමාධිගත වෙන්න නම් එයා ඔක්කොම පරීක්ෂා කරලා හරියට මේ ප්ලේන් එක යන්නේ ඉස්සෙල්ලා තව එකෙන් මෙසේජ් එක යන්න ඕනේ ට්‍රැක් එකට දාගන්න කියලා. ඊට පස්සේ කියන්න ඕනේ දැන් රණ වේගයේ උඹේ වෙලාව කියලා. එතකට යනකම් මේ මොනම විජේකකත් පයිලට් කිසිම හැකියාවක් නැහැ. ටවරකින් මෙසේජ් එක එනකම්. ඉතින් ඊට ඉස්සෙල්ලා යන්න බෑ. දැන් මොනවත් වෙන්නේ මේ හානි. ඉතින් ශාවය මේ මොකේද මේ ඔය එක මැගසින් එක ලියලා තිබුණා. ඒ වගේ වේලාවල් වල තියෙන ඉවසීමේදී මගේ මොනම විදියකින් හරි ප්‍රතිරෝධ විරෝධ කරන්න ගත්තොත් ගුවන් අනතුරකට තමයි ඉල්ලන්නේ. ඒ නිසා මගින් ඒ වෙලාව දැනගන්න ඕනේ මේක දෙසිය 300ක් කරන මෙච්චර ගමනක් යනකොට මේ ඇලයින් වෙන්න ඕනේ. ඒ එකලස නැත්නම් පයිලට්ටවත් මෙසේජ් කාර්යයටවත් ලොකු වගකීමක් තියෙන නිසා මගෙන් කෑ ගහන්න පටන් අරගත්තොත් මේ ඩිලේ පැයක් ඩිලේ කිව්වට පස්සේ මොනව කරන්නේ? මොනවක්වත් කරන්න බෑ. පැය දෙකක් ඩිලේ වුණොත් කියනවා ඔෆිස් එකට ගිහිල්ලා ලෙටර් එකක් අම්බි කියලා ඒකට කනෙක්ටින් ෆ්ලයිට් එකට කතා කරන්න. අතිවාසියක් නැහැ. ඒ වගේ තමයි සමාජයක් එනවා නම් මතක තියාගන්න පරිසරය හොඳ වෙලා. සමාජෙක ඉන්නකොට හදිසි නැගිටින්න වෙන්නේ වෙනම නම් වෙන්නේ ළඟ ඉන්න කෙනෙක්ගේ හොඳම කල්යාණ මිත්‍රෙක් ඇවිල්ලා කල්යාණ මිත්‍රව කෑම කන්නේ නැද්ද කියලා ආයි. වහින වරෙදි ටික ගන්න නැද්ද කියලා ආයි. ඌව තමයි අපේ කල්යාණ මිත්‍රන්ගේ වැඩ. ඒක ඉතින් අභ්‍යග්ගයක් තමයි. එසේ නැගී සිටීමට අවශ්‍ය නැහැ. ඇතුළේ තියෙන අවශ්‍යතාවයක් ඉන්නේ. ඒක මේ සාමාන්‍ය බුද්ධියට වැටෙන එකක්. මේ සමහර වෙලාවට කියනවා නිරෝධ සමාපත්තියේ සමාදිනකොට කාරණා පහක් බලලා සමාපත්තියේ සමාදින්නේ කියලා Tamante ඒවා සමානත්ව කාර්ය ආවුස තියනවාද? ඒ අතරමැද සංඝ කර්මයකට ආවොත් හදිසියක් වුණොත් මට මේකට අවදි වෙන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන තමයි වාඩි වෙන්නේ. නිරෝධ සමාපත්තියට ගියත් ඉතින් සමේවා මේ ස්වභාවේ සාමාන්‍ය බුද්ධියට මතක දෙන්න ඕනේ නිින්ද එහෙම නැත්නම් ඒ සමාධිය වගේ දේවල් ස්වභාවයෙන් එන්නේ පරිසරත් එක්ක සම්බන්ධ වෙලා. හිතගෙන පුතිය ගන්න වෙලාවලුත් එනවා. ඉතින් ඒක මම ඒ කියන්නේ ආදි සමාරෝචිත ලක්ෂණත් සාමාන්‍ය සමාධියක් එනවනම් ඒකෙන් හොඳට දැනගන්න පුළුවන් පරිසරයේ කිසිම කරදරයක් නැහැ. කරදර තියෙනවා නම් හිතට කොහෙන් හරි ඒක සම්බන්ධී කරනවා. සම්බන්ධී කරනලා හිතට අපහසුයක් දැනෙන්න පටන් ගන්නවා. අපිට තේරෙන්නේ මොකද වෙන්නේ කියලා. ඒ හේතුව පරිසරය සූදානම් නැහැ. ඒ නිසා නිින්ද ඉඳද්දී සමාධියට ගියාට පස්සේ ඇතුලෙන් නම් අවශ්‍යතාවයක් එන්නේ. අවශ්‍යතාවයක් එනවනම් ඒකට ගැඹුරු සමාධියක් කියන්නත් බෑ. ස්වාමීන් වහන්සේ පිටිදේශන අවසානයේදී ඒ තියෙන සත්‍ය වජ්ජේන භූතදේශ භූත දෝසා සං සම්මන්තුත්තේ සමන් සමෙන්තුතේ භූමි භූමි දෝසා සමන්තුතේ ප්‍රාර්ථනා කිරීම සුදුසයි වටහා දෙන්නේ මේ මට ආරංචියේ පිරිත් කිව්වයි කියලා මම කරුණාකරලා ඉල්ලා සිටිනවා බැරි කෙනෙක් යන්න බෑ. මේ විකාර කරන්න බෑ මේකේ. මම පටන් ගන්නකොටම කිව්වා ඔක කරන්න දෙන්න එපා කියලා. මේක මේක භාවනා මධ්‍යස්ථානය. මේ අහන්නේ ප්‍රශ්නේ මම දන්න වෙන එකට නිකන් බොරු මේක තොইল මඩුවක් කරගන්න එපා. සතිය විතර ආරක්ෂා කොහෙවත් කරන්නේ ඉතින් බොහොම දුර්වල ආරක්ෂා තමයි පිළිච්චිලා කරන්නේ. ඒ නිසා එහෙම කෙනෙකුට බැරි නම් ඒක මාතික රිට්‍රීට් එකක් බැරි කට්ටිය අයින් කරන්න. ඒක මඩුවක් අහන්න එපා. ඒ ඒකතර තමයි මේ ප්‍රශ්න අහන්නේ. මේ භූමි දෝසයි භූත දෝසයි කතා කරන්න හදන්නේ මෙතෙන් ආවේ ඒ ඒව ගෙනියන්නද කියලා. මේකට දාන්නත් එපා. මේකට ගිහින් දිනවා ගෙනියන්නත් එපා. එහෙම තිබිච්චාවයි. වැඩි කෙනෙක් තියනන් තරතරගේ මේ වීසා අයින් කරගෙන යන්නේ එකයි. ඒ නිසා මේවා අදාළ නැහැ අපට. කර්ණේ ස්වාමීන් වහන්සේ මෙතික් දිනක් සමාධි ලෙස වැඩි අවබෝධයෙන් සිටීමේ එනම් කාය සංසිද්ධිය ගියද ඉතිවිලි හා දැනීම යාන්ත්‍රමින් හෝ සිටිවිය. ඒ නියම සමාධියේ සිතා සිටීමේ ඊයේ වහන්සේගේ දේශනෙන් පසු සංඥා නිරෝධේ සමාධිය ලෙස වටහා ගතිමි. ඇතිවීම නැතිවීම චලන බලන විට හිත කයේ පතුලටම කිඳා වැස එක් එක් ඉන්ද්‍රයන්ගේ විඥානයේ හට ගැනීම පවතින නැතිවීම දක්නට ඇති. එකම විඥානයේ එසේ එක් එක් ලෙස ක්‍රියා කරන අනුදුටි පසුව විඥානයේ නිදා ගන්න අවංග ස්වරූපයක් ඇති වෙගෙන අලුත්ම අත්දැකීමක් ලබනද හිතහකය වෙන්වීම ආසන්න මොහොත දක්වා දුටීමේ ඒ ප්‍රභාසර ගතිය මොහතකට දැනදීය තවදුරටත් උපදෙස් ලබා දෙන්නේ මේක ඇත්තට මේ සාපේක්ෂ තත්වයක් එයි දකිපේක වැරදි කියලා අදාවබෝධ කරාට තවත් සමාධි හරියනකොට මේ දැන් කියන එකත් හරි ඒක ඉතින් එහෙම ලුණු ගෙඩිය පොත්ත ගැලේ වගේ එනේන පොත්ත ගලව ගලව යන්න. එතකොට මේ ධර්ම ගැඹිරත්වය කියන එක ධර්මයේ ගැඹුර කියන එක අපිට මේ යාරේ කෝදුවකින් කිලෝමීටරකින් මනින්න බෑ. ගා ගැඹුරු දෙයක්. මේකෙත් මේ තව විස්තර අනුව කියනවා නම් පළවෙනියෙන් හිතාගෙන ඉඳලා තියෙන්නේ කාය සංසිතිය ගියද හිතවිලි හා දැනීම යන්තමින් හෝ සිදුවේ. ඒකෙදී ඒක නිවේණීම සමාධිය හිතවිලි හෝ දැනීම ඊටත් වඩා සංසිඳු නිසයි එදාර හිතවිලි හා දැනීම සහිත සමාධිය බර සමාධියක් කියලා හිතුවට වැරදි කියලා තේරුම් ගත්තා. නමුත් මේකත් මේ දැන් මේ විස්තර කරන හදනක 100%ක් සත්‍යය හෝ ඇත්ත විචි දේ නෙවෙයි අපිට මේ වැඩි ක්‍රමයක් නැහැ සාකච්ඡා කරන්න. මේකත් මේකම නැවත නැවත කරනකොට ගැඹුරට ගැඹුරට යනවා. ඒක හරියට මේ කලල් මඩ සහිත වතුර වීදුරුවක් කබඩයක් උඩ තිබ්බහම එnde end end end එක වතුර මිදිලා මිදිලා ඉතාම සියුම් කලල් මඩ 1 සෙන්ටිමීටරයක් ගමන් කරන සුමානයක් විතර. හිමීට හිමීට තැම්පත. ඒකේ කැලතුනොත් අර සුමානෙම වැඩ ආය විසිරෙනවා. නිසා එහෙම තියන්න තියන්න ඒ පුදුම මණ්ඩි මිදිලක් වෙනවා. අන්නේ මණ්ඩි මිදිලට යන්න ආරින්. මණ්ඩි මිදිලකට තේරෙනවා ඒක හොල්ලන්නේ නැතුව ඉන්න එක තමයි භාවනාව. ඒ මේ චින්නතන් ලකෝ තමයි මම හිතන්නේ මේ වියට්නාම් මහමුදුරෝ මේ අනාථ විද්‍යාවෙක් තියාන ඉඳලා එයාට මේ දවල් දීලා තියෙනවා ඇපල් ජූස් එකක් දුන්නා. දුන්නාට පස්සේ මන්ට එපයි කියලා ඒක තියලා ගිහිල්ලා තියලා මහසල මහසල ලබනකොට ඒක හොඳට මිදිලා ඒ මංස බොනකොට අර අරක තියෙන මණ්ඩි ගතිය නැතුව කහට ගතිය නැතුව ඒ මිහිරි ගතියක් දැනලා ඒ පොඩි එකා කිව්වලු මාමේ හරි රසයි ඇපල් එක මම නැතිලා টොප් එකට භාවනා කරලා තින්නේ කියන්නේ. එහෙම දැන්පත් වෙලා. තැම්පත් වෙන පස්සේ වෙනස්. ඒ ඇපල් වීදුරුවමයි පැයකට ඉස්සර බස් එක බලනකොට බොනකොට ඒ කාටකට එනත රසට තිබිලා මම ඇපල් එක හරි රසයි මම නැතිලා යා භාවනා කරලා තියෙනවා. පොකට තමයි භාවනා කරන්නේ. තැම්පත් වෙන්න පටන් ගත්තට පස්සේ එහෙම තැම්පත් වෙට දෙන්න එච්චරයි. කියන්නේ මොනවා කරත් එතකොට වෙන්නේ අවුල් වෙන එක. ඒ නිසා සම්බවවසා කරන හේම යන. ඒකයි අපේ ඇති අපේ තියෙන මොකද්ද මේ තලතුණකම කියන්නේ. වැඩි යන්න පටන් ගත්තට පස්සේ සැකේකින් හෝ එහෙම නැත්නම් සද්ධාමතිකම නිසා හෝ තයින් ඉක්මන් කරන්න හෝ මොකකින් හරි අවුල් කෙරුවොත් අර සුමාන ගානක වෙච්ච එක ආය ඇවිසින්. මේ දවසක තේරෙනවා මේක හේම තත්ත්වෙක තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පටිග්ගහ පටිග්ගහ නිමිත්තත් ඇසක ආකාරයෙන් දිස්වේද ඇටසකින් එක ඊස්කබල සුදු පැහැති මෙනෙහි කිරීමෙන් මෙම පැහැදිලි වූ නිමිත්ත පැහැදිලි කරගත හැකිද මේ එක එක උපදේශ අනුව භාවනා කරනකොට එන උපදේශ මම මෙතන දීලා තියෙන මේ වෙනකොට ආනාපාන කර්මස්ථාන විතරයි ඉතින් ඒ නිසා මේ වගේ වට මම උපදෙස් දීලා නැහැ ඊටර තියෙනකොට ගෙන අප එකක් හෝ මේකක් වෙන්න ඇති. ඒක නිසා මේ අපේ වැඩපිළිවෙලේ තේමාව ආනාපාන. ඒ නිසා ඇටසැකිල්ලක හිස් කබල මෙනෙහි කිරීමෙන් මෙම අපහැදිලි වූ නිමිත්ත පැහැදිලි කරගත හැකිද? මේක නිකම් පාරෙන් පිටපැනීමක් කියලා මට පේනවා. ඒ වගේම මේ පටිඝා නිමිත්ත අසකාකාරයෙන් දිස්වේද සමත පැත්තෙන් කතා කරනකොට නම් ඒක අටුවාචාර්යන වාසලා පිළිගන්නවා ඕනම තමයි වාඩි වෙනකොට තිබිච්ච සංඥාව හැටියට ඕනම සංඥාවක් එන්න පුළුවන්. නමුත් මේ මේ මුළු එකම දුවල තියෙන්නේ අපි මේ විපස්සනා කරන සතිය මුල් කරගෙන යන බඩපිළිවෙලකදී සතිය ගැන සඳහනාවක් නැතුව ඒකට අදාළ කයට අදාළ දේවලුත් නැතුව මේ බාහිර දේවල් යන කටයුතු නිසා මම පටන් ගන්නකොට හැමදාම පිටිට කිදි මතක් කරනවා. අපි මේ කරන්න හදන මේ සතිපට්ඨානයයි මේක සතිපට්ඨානට අයිති නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් මේ අර අපි යන අර සරල ඍජු ක්‍රමේ වෙනුවට අරමුණු විවිධාංගීකරණය කරන්න හදනවා. එතකොට ධර්ම සාකච්ඡාවේ තේමාව ගන්නවා. එක එක පැති වලට දුවනවා. මේ ආශ්‍රය පස්තෙන් බඳපුවත් මේ පස්තෙන් දුවනවා. ඒක නිසා මම මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද ඒක වැරද්දක් නිසා නෙවෙයි. සාකච්ඡාවේ තේමාවක් තිබිය යුතුයි. නිති නිසා. අතීතයට සහ අනාගතයට සම්බන්ධ හිරිරි භානාවට බාධා කරන්නේ <clears throat> කිබඳු ආකාරයේ කෙලෙස් කරන කොටගෙනද ඒ කෙලෙස් දුරු කර ගැනීමට වැඩි යොත්තේ ඒ කෙලෙස් දුරු කර ගැනීමට වැඩි යොත්තේ කුමන ආකාරයේද හිතවිලි අඩු කිරීම සඳහා කළ යුත්තේ. ඉතින් මට දැනගන්න ඕනේ මොන භාවනා කරනකොටද මේ කෙලෙසෙන්නේ කියලා. සක්මන් කරනකොටද, පරයන්කේ ඉන්නකොටද, බිම්බි මෑකිලිම කරනකොටද, ආනාපාන කරනකොටද, නැත්නම් gederදී පොල් ගන්නකොට පලා කපනකොටද කියලා. ඉතින් මොනවාක්වත් නැතුව මේ අහන ප්‍රශ්න කැන්වස් එක නැතුව චිත්තාඳින්න හදනවා. කැස්න එක නැතුව අහද චිත්තාඳින්න බැහැ නිසා ප්‍රශ්නයක් අහනකොට පසුබිම පොඩ්ඩක් නඩුවක් ෆයිල් කරනකොට මොකද්ද කේස් එක කියලා කියන්න බෑ. නැත්තම් කොහොමද මේක තනිස් නඩුවක්ද මේක බලාත්කාරකමක්ද මේක හොරකමක්ද කොහෙන්ද හොයන්නේ? ඒ කියන්නේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට ඒ කියවන්නට පසුබිමක් දෙන්න ඕනේ. එතන ඒක කල්පනා කරලා දෙන්න උත්තර දෙන්න ගත්තොත් මම අහුවෙ. මම මේ ඔකේ ඉතිරිම රැෂනල් දෙයක් වෙන්නේ නැහැ අවශ්‍ය දෙයක් නැහැ. රාගයක්, ද්වේෂයක් දෙකේ ඉන්නේ අහු වෙනවා. දැන් සෑම ජීවිත ජීවිතේ පටන් ගන්නවා විතරම අහු වෙනවා ඉතිරිලාකම ඉතිරි විතරක් නෙවෙයි ඉතිරි ඉන්නවා මේ වගේ කියලා තමයි. නැත්නම් මේ සතියේ ඉඳලා අහු වෙනවා මේ සිතිවිල්ලත් එක්ක මොනවාට රාගයක් නැත්නම් රැෂනල් දෙයක් කියන කාම මගේ කිසිම සිතිවිලි හැඟීමක් රසවත් කෑමක් නැහැ නෝනේ. සමුදේට දෙන්න නිව හැඟීමක් ආවම බව කියන කොටසක් මම වෙන අහුවේ. මේක මේ විදිහට වැඩි කියන්නේ භාවනාවේ දෙවියන් මේකට හිතවිලි වැඩි වීමක් කියන්න පුළුවන්ද නැත්නම් හිතවිල්ල පිළිබඳව සංවේදී භාවය වැඩි වීමක් කියන්නේ. ඒකයි අරකයි දෙකක්. හිතවිලි වැඩි වෙනවයි කියලා කිව්වහම ඒක හිතවිලි විසින් තමන් අරගෙන යනවා. මේක එහෙම එකක් නෙමෙයි. එන හිතවිල්ල විමසුණු වලට ලක් කරලා තියෙනවා. ඒත් මේ මනාප හිතවිල්ලක් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් මේක මේ මගේ ඉතුරුම් පිනවීම සම්බන්ධ නෙවෙයි. අපේ ඉතුරුම් පිනවීම සම්බන්ධ යන එක. මේක තාම තියෙන රාගපැත්තෙන් කියලා මේ ඇනලිසිස් එක ඇත්තට බැලුවොත් කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. ඉතින් මේකට මොකටද නඩු කියන්නේ? දැන් තමන් කෙරුවා නම් ඊට වැරදි කර නිවැරදි කර විත්‍ය විනිශ්චය පදන්න බෑ මේක වෙච්ච දෙයක් නේ. ඒ වෙච්ච දේ හොඳක් වුණත් තමයි නම්බුකුත් නැහැ. වැරදක් වුණා කියලා වැරදිලත් නැහැ. මේකට කියනවා අන්වේ ඥාන කියලා. යම් ප්‍රත්‍යක්ෂයක් ලැබපු ගමන් ඒ ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව අන්වේ ඥාන ලබනවා. ඒ අන්වේ ඥාන මමෙත් මගෙත් නෙවෙයි නොවෙන්නෙත් නොයි. ඒක හදිහට ගාන්ටට ගහපුවම යනවන්නේ නින්නාදිවා. ඉතින් මේ මේකේ තියෙන සංකීර්ණ භාවයේ සූක්ෂම භාවය වැඩි කිරීම සඳහා මහසිසාරු ස්වාමීන් වහන්සේ ලියලා කියනවා අන්වේ ඥානය විපස්සනාමයි ප්‍රත්‍යක්ෂයත් විපස්සනාමයි. නමුත් යෝගාවචරය කවදාකවත් අන්වේ ඥාන වැඩෙන්න දෙන මිසකකට පොර දාන්න යන්නත් එපා වඩන්න යන්නත් එපා. ඒක ඉදිකට යනකොට පිටිපස්සෙන් ඇදලා එන නූල වගේ ඒ සිදුවේගෙන යනවා. ඉතින් ඒක නිසා ඒකෙන් තමයි අර ප්‍රත්‍යක්ෂයෙන් ලැබපු දේ පරිසරයට ත්‍රිමාන රූපයට සම්බන්ධීකරණය ඇති කළ දෙන්නේ. ලෝකයේත් එක්ක කාලය සහ දේශීය දිගේ සම්බන්ධතාවය ඇති කර දෙන්නේ අන්වේ ඥාන. ප්‍රත්‍යක්ෂ තියෙන්නේ වර්තමානයේ මේ තන පමණයි. අන්වේ ඥාන පතුරනවා. නමුත් ඒක දහස්වර සිද්ධ වෙන්න ඕනේ. ඒක හොඳට ස්ථාවර වෙන්න. එහෙම නැති වුණොත් වෙන්නේ මොකද්ද? මේ අන්වේ ඥාන ඉස්සර වුණොත් ප්‍රත්‍යක්ෂ කැඩිලා. කරත් ඉස්සර වෙනවා ගුණපසට. එනිසා අපි හිතන දෙන්නේ මේක සිදුවෙන දෙයක් ඔහේම වෙච්චා වෙවි වෙවි යනකොට බාධා වෙනවනම් තමයි තේරෙනවා තමන් මේ රාගෙන් ද්වේෂයෙන් අහුවෙලා භාවනා කරගෙන යන්න. වෙනමුත් භාවනා කරගෙන යන්න පුළුවන් අරමුණු පේනවා. එන හිතිවිලි එන වේදනා හොඳට මේ මේ පුංචි දියක් කරකට වෙන් කරකට වෙන් කරකට කොණ්ඩ පීනනවා වගේ ගැට කරලා වෙන් වෙනවනම් ඒක වෙන්න දෙන එකයි තියෙන්නේ. නමුත් මේක මම නෙවෙයි. මේක මගේත් නෙවෙයි. මේක මගේ ආත්මයක් නෙවෙයි. අර ප්‍රත්‍යක්ෂයේ අනෝ යන අන්වේ ඥානයි. ඒ නිසා ඒක මේ විනිශ්චය කරන්න කලබල වෙන්න නරකයි. evenly suspended attention කියලා කියනවා. එහෙමම suspended decision. විනිශ්චය කරන්න හදිසි වෙන්න එපා. තව තොරතුරු එකතු වෙන්න. නෑ මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හිතවිල්ලක් කියලා විතරක් මෙනෙහි කරන්න. සම්මුතියක් වශයෙන් මෙනෙහි කරන මිසකයි එන තණ්හාවේ අන්තර්ගතය මෙනෙහි කරන්න යන්නේ. මෙනේ කිරීමෙන් අපි තණ්හාටම පොහොර වටනවා. අපේ දෙන හිතනවා හිතනවා හිතනවා. පිටි පිටි යනවා හිත පිටි යනවා හිත පිටි යනවා කිනක මෙනේ කරන මිසක මේ හිතවිලි අන්තර්ගතයේ අන්තර්ගතයේ දැනෙනවා දැනනකොට මෙනේ කරන්න යන්නේ. මොකද ඒක ඒ ඒ වෙලාවේ හැටියට ඒක තණ්හා වුණාට අපේ චිත්ත tattwe හැටියට ඒක බොහොම වෙනස් වෙන සුළු නැත්නම් මේ දෙබිඩි චරිත තියෙනවා. අපිට කියන්න මේක මෙහෙමයි කියන්නේ අපි නම් හිතවිල්ලක් කියන පොදු නමට දාන්න. සෑ හිතනවා හිතනවා හිත පිට යනවා කල්පනා වෙනවා වගේ කියලා මෙනෙහි කරන මිසක ඒක තණ්හා වශයෙන් මාන වශයෙන් ditthi වශයෙන් රාග වශයෙන් හිතවිලි මෙනෙහි කරන්න යන්නේ. හිතවිල්ලක් කියන පොදු නමේ තමයි මෙනෙහි කරන්නේ. කැමැත්තක් අකමැත්තක් වුණත් එතකොට හුඟක් වෙලාවට හිතවිලි පැත්තට වැඩිය වේදනාව පැත්තටයි කතා කරන්නේ. ඒකේ දැනගන්නවා මිසක් මේක වෙන දේ තමයි දැනගන්නවා මිසක් ඒ දෙයට නමක් දාන්න සලකුණු දාන්න යන්නේ මට දැන් කැමැත්තක් ඇති වෙනවා මට අකමැත්තක් ඇති වෙනවා කියලා දැනගන්නවා මිසක් මේ මොනවාද මෙනේ කරන්න බෑ මොකද ඒ තරම් ශීඝ්‍රයෙන් මෙව එනවා යනවා. එතකොට මෙනේ කරන්න ගත්තොත් අර එන වේගය කැඩෙනවා. එනිසා යෝගේ තොරතුරු දෝරේ ගලාගෙන එනකොට මෙනේ නොකර හිටිය ප්‍රශ්න නැහැ. මෙනේ කරනවා ඉතාමත්ම ගොරෝසු පොදු අරමුණකට දාලා මෙනෙහි කරනවා මෙනෙහි කිරීම අර මේක ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන බාධා නොවන තායි. ආකාරී ස්වාමීන් වහන්සේ ධානත් කායෝ නානත් සංඥා මෙමෙ ඊයේ දේශනේ අනුව සංඥා හඳුනා ගැනීම වශයෙන් හඳුනා ගැනීම වශයෙන් පහදා දෙන්නේ. සංඥාව හඳුනා ගැනීම වශයෙන් පහදා දෙන්නේ. ඇත්තටම ඒ නව සත්තා වාස ගැන සඳහන් කරනකොට මේ බොහොම විස්තර සහිතව මේක විස්තර වෙනවා ඥානත් කාය ඥානත් සංඥා ආදී වශයෙන් මේ එක තැනකදී ඒ ගෝසිංග සූත්‍රයේදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බුදුජාන විශ්වයට සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ අපි තුන්දෙනා කොච්චර සමගියෙන් මේ ගෝසිංග වනේ ඉන්නවද කියනවනම් අපි කයෙන් වෙන් වුණාට අපි එකම හිතක ජීවත් වෙනවා කියන්නේ. ඥානත් කාය තිබුණාට එකම සංඥාවේ මේ මනුස්ස මේව කරන්නේ ඇයි කියලා එයාගේ මට තේරෙන්නේ නැහැ. එයාගේ කායට දැනෙන්නේ ඒක නමුත් මට හොඳට අවබෝධයක් තියෙනවා. ඒක නිසා මට ඔසවන්න බැරි කන බරක් ආවොත් මම ඒකට කද්දන්න දාලා එක පැත්තකට කර දාලා අරයදී මොන බලනකොට අනිත් එක නෑල කර දෙන්නේ. එයාට කියන්න ඕන මේ එන්නේ මේකට කර ගන්න කියන්න ඕන. එයා කර දෙනකොට අරයා දන්නවා මේකයි කරෙන්න ඕනේ. උසහන්න බැටේ බාරක් අරගෙන ඉවල අතර ගන්නකොට අනිත් එකන දකිනකොට ඇවිල්ලා කරලා දෙන එකට කයෙන් අපි වෙන් වුණාට හිතින් සමානයි. අන්න වගේ මේ නානත් කායා නානත් සංඥා යටි වගේ විස්තර කරනවා. ඉතින් ඒක සංඥා වශයෙන් මෙව හඳුනා ගන්නවා කියන එක බුද්ධ විශේෂයකට වැටේ. අපිට අමාරුයි ඒ වගේ ඊටාම අර්ථ සියුම් වේද සංඥා වශයෙන් වෙන් කළ හඳුනා ගන්න. වෙනස්කම් තියෙන බව තේරෙනවා. සමහර ඇත්තෝ අපිටක බොහෝම වැඩේ කරගෙන යනකොට යා දීලා උර දීලා ඒ කටයුතු කරනවා ඒක තේරුම් ගන්න උදව් කරන කට්ටියකුත් තියෙනවා. සමහර කට්ටිය ඉන්නවා මේක කඩාවු කප්පල් කිරීමෙන් විනෝද වෙන කට්ටියගේ තියෙනවා. ඒකට තේරෙන්න ගන්නවා මේ දැක්කයි ඒක මේ මනසක මේ පාට නිසායි මේක වෙන්නේ, උස නිසායි මේක වෙන්නේ ඒක කියන්න බෑ. ඒ වගේ මේ වැඩේදී එහෙම අඳුනගත්තට වෙන වැඩේකදී ඊට වැඩිය වෙනස්කම් මේකට මේක තේරෙනවා. මොකද සර්වඥාන් ආන්සයට ඉවුවා උදේට පැහැදිලිව දැක ගන්න පුළුවන් ගතිය තියෙනවා. අපිට තියෙන්නේ මේ අපේ රුචි අරුචිකම් සමාජ සම්බන්ධකම් වෙනස් වෙමින් පවතිනවා. නමුත් අපි හැම කෙනාම කාටවත් නොකියපු ඒ ಗುಣ මිමිදඬු ටිකක් අපි ළඟ තියාගන්න. ඒක ਸਰව සාධාරණ නෑ. ඒක කාටත් මේ ඔක්කොටම සමාන නෑ. ඒ නිසා අපිට ඒක සංඥා වශයෙන් මේක හඳුනා ගැනීම අපේ ඉන්න මට්ටමට මම කියන්නේ ඔක්කොටම බෑ කියලා. ඒක බොහොම මේ සූක්ෂම කාරණා. මොසබොච්චන් වහන්සේට එහෙම නැත්නම් අභිඥා තියෙන කෙනෙකුට ඒක මේ වගේ කෙනෙකුට වැඩිය බොහොම විශේෂයි. බොහොම පීතිරු කාල පිරිසුදු කරගත්තකේ පේනවා. ගරු ස්වාමීන් වහන්සේ එක එක පුද්ගලයා විසින් අතීතයේදී රැස් කරනු ලබන්න ලැබුණ නමුත් වර්තමානයේදී ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනුවත් රැස් කරගන්නා කර්ම ශක්තිය දුරු කරන යුතු සහ ප්‍රහාණය කරගත යුතු ක්ලේශයන් වශයෙන් භාවනා යෝගියෙකු Taman මම හඳුනා ගන්නේ ඒ අනුව භාවනා කරන්නේ කෙසේදයි පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටින මේක සාමාන්‍යයෙන් අනාගාමී වුණාට පස්සේ කරතයි කි මේ දැන් ඔහම යන්න. එහෙම වුණාට පස්සේ මේ ටික කරතයි. ඒ කියන්නේ ලියන්න තියෙන මනස ඔබල බලන්න මේ හදන්නේ ඒක බරපතල වැඩක් නේ කියන්නේ. හරි අමාරුයි. ඒ නිසා යන්න තියෙන්නේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක විතරයි. හරි යයි කියලා හිතන්නේ අනේක තමයි තියෙන්නේ. කාටවත් කියන්න බෑ මේ මේ මේ චරිතෙට මේකමයි කරන්න තියෙන්නේ මම මේ කරන දේ හරිද කියලා. එකයි කියන්න තියෙන්නේ එන්නේ එන්නේ එක ගැට අඩු නම් ගැටලු අඩු නම් භවනා පාර පිරිසිදු වෙනවා නම් සරල වෙනවා නම් හොඳයි. ගැට වැටෙනවා නම් සංකීර්ණ වෙනවා නම් අවුල් ප්‍රශ්න ඇති වෙනවා නම් එහෙනම් දැනගන්න ඕනේ දැන් ඉතින් මෙතන මොකක් හරි පටලවිලා තියෙනවා කියලා. ඒ නිසා මේක දැනගන්න පුළුවන් නම් හොඳයි. මම ඔය ඇවිදිනකොට බලනවා මේකට මීටරයක් කොයි වෙලාවකරි හම්බෙයි කියලා අනේ කිසිම තැනක තාම මට ආවෙ නැහැ බණින් සරේම හැමදාම මම මේ බලන්න මේක චෙක් කරලා බලන්න මේ මොන මේ මැෂින් එක මොන මේ දෙකේද මොන බ්‍රෑන්ඩ් එකේද මේක රාග චර්සිත ද්වේෂ සති කියන අහුවෙන්නේ ලංකාවේ නෑ බණින්න කට්ටිය බණින් සරේට බණින්න කට්ටිය ඉන්න ලංකාවේ ඒ කියව බණින් දැන්නත් බණින් සරේ මට හිතෙන ඇත්තට බ්‍රාන්ච් එක දැම්මම හොඳයි. ඒක රත්න සාමසෝ කතා කරලු භික්ෂුව අපසේ නොයා යුතුම තැන තමයි බණින්ස් කියන්නේ. ඒක ලියලා කියවලු මම පාක්ෂායට හම්බුනේ බණින්ස් වලද කියලා. බණින්ස් කියන්නේ ඒ තියෙන ඉසාලම මේ යකඩ බඩු සාප්පු. ලක්කර ගන්න ඉසාලයකට ගියාම ඕනම දෙයක් තියෙනවා. මම සාමාන්‍යයෙන් ගියොත් බණින්ස් වන්දනා කරගෙනමයි එන්නේ. කොහේ ගියත් වරුවක් විතර ගන්නවා. ආස්වාද ප්‍රසවාසයේ නොදෙනී ගිය විට ශරීරයේ නොදෙනී ගිය විට වේදනා සංඥාවන් වේදනා ක්‍රියාත්ම සංඥාව ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඇත්තටම නොදෙනී ගියාට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේක හිමීර සිදුවෙන නිසා කෙනෙකුට ආස්වාද ප්‍රසවාස දැනෙන අවස්ථාවේ සිට නොදෙනී අවස්ථාව යන අවස්ථාව දක්වා සිදුවෙන සිද්ධිය විපරිණාමය ඉතාම විස්තරව බැලුවොත් වර එක එක රූපාකාරින් වැටෙනවා වරක වේදනාකාරයෙන් වැටෙනවා වරක හඳුනා ගැනීම වශයෙන් වැටෙනවා වරක චේතනා වශයෙන් වැටෙනවා වරක විඥාන වශයෙන් වැටෙනවා ඉතින් ඒක නිසා නොදැනී ගියාට පස්සේ කෙරෙන්නේ නැහැ ඒක නිසා කියනවා ඒ සම්පූර්ණ නොදැනී යන මට්ටමට යනවයි කියලා කියන්නේ ඥාන විභාගීය සිය දිනස ගැනීම කියලා එපිස්ටමොලොජිකල් සිව්සයිඩ් එකක් කියලා ඔතේ ඒ දක්වා යනකොට හිමීට මිට යනවා ආපහු වෙනවා යනවා ආපහු වෙනවා වෙනකොට තමන්ට ඕන තැනකදී දැක ගන්න පුළුවන් මෙතන ගොරෝසුයි මෙතන මැද මෙතන සිව් ඒ සිව් වෙනකොට පංචස්කන්ධෙම එකවර තමයි සිව් එකක් නතරලා එකක් වෙන්නේ නැහැ නමුත් මේ වෙන ක්‍රියාවලියේ විස්තර වෙන්නේ අවබෝධ කරගන්න එක එක පැති කඩවලින් ඒ අනුවත යෝගාවචරයට අර භෞසුත භාවය ලැබෙනවා මේක හැමදාම දහස්වර ගොරෝසු නැන්ලා සිව් තැන්ට යනවනම් ඒ අවබෝධ කරගන්න පුළුවන් මොනක් ටික ඔක්කොම සම්පූර්ණ වෙන්න වෙන්න විශ්වාසය සැක නැතිකම ඒ වගේම මෙතෙන් ආනන් ඊකට මම මොකද්ද කරන්න ඕන කියන එක තේරෙන්න පටන් ගන්නවා. අපි පැයක පැයකට වැඩි පොඩ්ඩක් අඩුයි. විනා පැය විනා 55ක විතර ගන්න තියෙනවා. අපිට තාත් පැය භාගයක විතර වගේ කාලය තියෙනවා. කෙසේ නමුත් ලිඛිත ප්‍රශ්න මෙතනින් સમાપ્ત නිසා මම ඉල්ලා සිටිනවා ඉතුරු කාලයට සුදුසු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න. මං ගැන හිතන්නේ නැහැ නේ. ඉතින් ගන් ඉස්සරහ මෙච්චර ලොකුවට පේන නිසා තමයි ස්වාමීන් වහන්සේ ගැන අනේ එහෙම එහෙම එනවනම් අන්න ධර්ම ධර්මයට අපි යනවා මේ අසත්‍යයන්ට පාන් කරන්න. මේ කුසලේදී භාවය අපේ වසනා සම්බන්ධ වෙන විදිහට කියනවා. මම යන්නේ කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මෙන් කියලා බුදුහාමෝ දේශනා කර තිනවා කෘතඥතාවේ දන්නා වූ කෘතවේදයේ දන්නා වූ ඇත්තෝ ලෝකේ දුර්ලභයි කියලා. ඉතින් කෙලෙහි ගුණ දන්නේ කවුද කියලා අහුවොත් පඩික්කම කියලා තමයි කියන්නේ. ඒක ඉතින් හොඳටම දන්නවා කෙලෙහි ගුණ. ඉතින් ඒ නිසා මේක අමාරුයි. අනිත් එක තමයි කියලා තියෙනවා ඒක මේ මේ ළඟදිත් මම කිව්වා ඒක උපමා කතාවක තියෙන්නේ. එක මිනිස්සෙක් මේ හරියට මහන්සිලා දවසේ වැටුප හොයාගෙන ජීවත් වෙනවලු. ඉතින් පොඩි ගේක ඉන්නේ තනියම ජීවත් වෙන්නේ. ඉතින් බත්ති උයාගෙන උදේට ගිහිලා කාලවැලි දෙන්න ඇවිල්ලා මීයේ කරදර කරනවලු අර මුට්ටි බලංගලත් කත කරනවලු කැම ටිකක් තියන්න දෙන්නේ නැහැ මංසල හරි කරන්නේ. ඉතින් මං ඡා කරපුදී පූසෙක් කෙනා. පූසියක්. කෙනා liverලා ඒකිට කන දුන්නා. ඒකේ ආපු දවසලා මීයෝ එකක් නැති නිසා මේකීට පුදුම විදිහට සලකනවා. ඉතින් පූසි කල්පනා කරලා මේ මාසයත් අනේ මම කරන යන මිනිහා මං ගැන කොච්චර සලකනවද මම කවදා හරි මේ මිනිහට උදව්වක් කරලා තියෙනවා ඉතින් පූසිට ඉතනලු කවදා හරි මම මේ මිනිහට උදව්වක් කරන්න කුසවේදී භාවයේ ඉතින් බොක්කෙම ඇවිල්ලා ඉතින් ආට හිතනවලු මට මීයේ කහුවෙච්ච ගමන් කාලා ඉවර වෙනකන් හදිසි කාටවත් දෙන්න පූසෙකුට කල්පනා වෙන්නේ නැහැ ඉතින් මම කොච්චර ಗುಣ මකුද කියලා කල්පනා කරලා ඉතින් ඉතිවල මම අපේ ලැබිච්ච ආත්ම හැටි මේ මනුස්සයා මේ තිරසනෙක් වෙලත් මට මෙච්චර සලකනවා මට හම් වෙන්නේ එක දවසක් ඒ නිසා එක දවසක් මේ පණිනකොටම මේ මේ ගුලේ එළියලු මීපටක් පස් දෙනෙක් දෝන. අල්ලගත්තට. අල්ලගන්න මේ ජයග්‍රහය හැීමත් එක්කම හිතනලු කවදාකවත් මට මීයක් අල්ලගත්තලා අපේ ස්වාමියා සීපත් උන්නේ කියලා බලනකොට අර මනුස්සයා ඇවිල්ලා බත්තිකු යන කන ගමන් අර ලේ වැටෙන මීය ගිහිල්ලා බත්තිකුට තියලා ගියා. කෘත වේදිකා. බලල උස කරන්න පුළුවන් ඔයිට වැඩිය මම කරනවා. උගේ පැත්තෙන් බලනකොට විශාලම කෘත වේදිකමක් තමයි. මොකද ධර්මසතු උයාගත්ත බත කා ගන්න නැහැ. ඒ නිසා ඕනකට වැඩි යොක් කරන්න හදන කෘත වේදිකමේ වෙන්නේම අවුල තමයි. බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා උන්වහන්සේ කරන් තියෙන ලොකුම ගෞරවය තමයි ධර්මයට කරන් තියෙන ලොකුම ගෞරවය තමයි සංඝයාට කරන ලොකුම ගෞරවය තමයි කියලා තියෙන වැඩ ටික කරලා එතකොට ඒක සිද්ධ වෙනවා. ඒක මේ වචනෙන් කියන දෙයක්වත් නෙවෙයි. ඒ නිසා ආර්ය තූෂ්ණී භාවයෙන් සලකන්නේ. සර්වඥාන්සේ වැඩ ඉන්න තැනක උන්වහන්සේ තමයි ලොකුම ගෞරවය තුනේ කතා කරන්න එපා. අතපය විසි කරන්න එපා. මේ දිහාවට හැරිලා මිසක් වෙන දෙයක් කරන්න දෙපේ. ඉතින් ඒක නිකම් පේන්නේ නිකම් මේ gadol පිළිමයකට අපි සලකන්න හදනවා කියලා. නමුත් අපි උඩ විහාරේ ඉන්න කාලේ කුසාන්ජන කාලේ තමයි අපේ විහාරයේ ਸਰවඥයන් ජීවමාන ਸਰවඥ ධාතුන් වැඩ ඉන්න නිසා අපි ජීවමාන ਸਰවඥන් වහන්සේටදී හැසිරෙමු ආර්ය තුෂ්ණීම් භාවයෙන් පුදුම. මොනවාවත් නොකර සිටීමෙන් තමයි ਸਰවඥයන්සර ගෞරව කරන්න පුළුවන්. ඉතින් අපි සමහරලාට දේවල් දීලා නැත්නම් බුදු ගුණ ගායනා කරලා নানা ආකාර දේවල් කරනවා. ඉතින් ඒක අපේ අපි දන්න දේ. මොකද සර්වඥයන් අපෙන් සම්පූර්ණ බලාපොරොත්තු වෙන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර නතර කරා නම් අන්න බුදු ආමරණ සලකුවා. ඉතින් ගැස්සලා තියෙදි වෙලාවේ සංස්කාර දඟලන වෙලාවේදී ඉතින් ඒක නිකන් අර බත් කකා ඉනකොටට පූසා මේ මේ පැටියෙක් ගෙනත් තිබ්බා වගේ තමයි. ඉතින් බුදුහාමරේ හොරතලයකට සලකනවා. සලකනවා කියලා කියන්නේ ඒ ඊට වැඩි දේවල් දුෂ්කර ක්‍රියා කරන වෙලාව ජීවිතලා තියෙන නිසා මුත් කරන්න බලන උත්තරම ගෞරවය තමයි ආර්ය තුෂ්ණි භාවයේ ਸਰවචනාංශي වැඩ ඉන තැනක නැත්නම් ඒ ධර්මයේ සීපත් වෙන වෙලාවක පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය කර ගැනීම ඒක තමයි කරන්නේ. ඉන්නේ මේ නැතුව ඒ ගොජ්ජ දාන ගතිය කරුණාවේ නැත්නම් කෘතුගුණතාවයේ ගොජ්ජ දාන ගතිය ඇත්තට දියුණු අවස්ථාවක් නෙමෙයි. හොඳටම තැම්පත් ගතිය තමයි මේ කෘත කෘතවේදී භාවයේ සාමාන්‍ය කෙනාට පේන්නේ නැති වුණාට ඒක තමයි සර්වඥාන් වහන්සේ වගේ කෙනෙකුට කරන්න තියෙන ගෞරවයේ පුළුවන් තරම් ආර්ය තුෂ්ණි භාවය. දැන් අපිට වෙන ප්‍රශ්න ප්‍රකාශන සාකච්ඡා කරන දෙයක් නැත්තම් අපි මේ සක්මණකින් පස්සේ හතරට එකතු වෙනවා පරියන්කයක් සඳහා සමුහ භාවනාවක් සඳහා ඉතින් වෙන ප්‍රකාශන නැහැ කියන උපකල්පනය මත ඉඳලා මම කියන අපේ ප්‍රශ්න චාතක වැඩ පිළිවිලි සටහන නිමාව සටහන් කරමු අපි නැවත හතරට එකතු වෙමු පරියන්කයක් සඳහා ශිරු දිනාගම තෙරුවන් සරණයි